අපි අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සිහියෙන් හුස්ම ගන්නේ කොහොමද කියලා. අපි හුස්ම ගන්නකොට හුස්ම ගන්න බවට අපි දැනුවත්ව ඒක කරන්නේ නැහැ. අපේ හිත එක්ක අතීතයට විසිරෙනවා. එහෙම නැත්නම් අනාගතයට විසිරෙනවා. අපි වර්තමාන මොහොතේ හිත පවත්වන්න දන්නේ නැහැ. ඒ නිසා අපට සිහියෙන් හුස්ම ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අපි බොහෝ කාලයක් සිහියෙන් හුස්ම ගැනීම පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ නිසා දැන් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සිහියෙන් අපි කොහොමද හුස්ම ගන්නෙ කියලා. මේ සඳහා අපි කල යුත්තේ විවේක ස්ථානයකට ගිහිල්ලා පහසු ඉරියව්වක වාඩි වෙන එක. මේ සඳහා වද්ද පරයන්කෙන් වාඩි වෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. වේදනාව දැනෙනවා නම් Tamanට පහසු ඉරියව්වක සුව පහසුවට වාඩි වෙන්න ඕනේ. උඩුකය ඍජුව තියාගන්න ඕනේ. වම් අත උඩින් දකුණු අත තියාගන්න. S2 පියාගන්න. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන හැඟීම හිතට ගන්න. මගේ හිත දැන් තියෙන්නේ අතීතයේ නෙවෙයි අනාගතයේ නෙමෙයි වර්තමාන මොහොතේ මම වාඩි වෙලා ඉන්න කෙනෙක් බවට දැනුවත්ව ඉන්නවා කියන හැඟීම හිතට ගන්න. ඔබේ කය පිහිටලා තිබෙන ආකාරය හිතෙන් දකින්න. මෙහෙම ටික වෙලාවක් ඉන්නකොට කාය සංස්කාරවල අවම මට්ටම වන ආස්වාස ප්‍රාස්වාසය අපට දැනෙන්න පුළුවන්. එහෙම ආස්වාස ප්‍රාස්වාසය දැනෙනවා නම් හුස්මට අවධානය යොමු කරන්න. කෙනෙකුට මේ හුස්ම රැල්ල තමන්ගේ නාසිකා අග්වේ වැටහෙන්න පුළුවන්. තවත් කෙනෙකුට නාසයේ මැද ප්‍රදේශයේ වැටහෙන්න පුළුවන්. තවත් කෙනෙකුට නාසයේ උඩ ප්‍රදේශයේ උනත් වැටහෙන්න පුළුවන්. තවත් කෙනෙකුට පපු ප්‍රදේශයේ හෝ උදරයේ පිම්බීමක් හැකිලීමක් විදිහට උනත් හුස්ම රැල්ල වැටෙන්න පුළුවන්. Tamange හුස්ම රැල්ල ප්‍රකටව දැනෙන ස්ථානයට අවධානය යොමු කරන්න. හුස්ම රැල්ලත් එක්කලා හිත එහෙ මෙහෙ ගෙන යන්න එපා. උදාහරණයක් විදිහට ඔබට නාසිකාග්‍රේ නම් හුස්ම රැල්ල වැටෙන්නේ හැම විටම නාසිකාග්‍රයට හිත එල්ල කරලා තියාගන්න. ආස්වාසය සිද්ධ වෙනකොට ආස්වාසය කියලා හිතෙන් හිතන්න. ප්‍රස්වාසය සිද්ධ වෙනකොට ප්‍රස්වාසය කියලා හිතෙන් හිතන්න. ඒකට අපි කියන්නේ මෙනෙහි කරනවා කියලා. අපි ආස්වාස ප්‍රාස්වාසය මෙනෙහි කරන්නේ හිත පිට යන්නේක වලක්ව ගන්න. මේ විදිහට සෑම හුස්ම රැල්ලක්ම සිහියෙන් ගන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න ඕනේ. නමුත් ඔබේ හිත හුස්ම රැල්ලට තිබෙන අවධානය මැඩගෙන වේදනාවලට, ශබ්දවලට, සිතුවිලිවලට ගමන් කරන්න පුළුවන්. නමුත් හිතට කනගාටුවක් ඇති කරගන්න එපා. හිත වේදනාවකට ගියොත් මගේ හිත දැන් වේදනාවක තිබෙන බව දැනගෙන නැවත ආනාපානයට හිත යොමු කරන්න. තමන්ගේ හිත ශබ්දයකට යොමු වුණොත් දැන් මගේ හිත ශබ්දයකයි තිබෙන්නේ කියලා දැනගෙන නැවත ආස්වාස ප්‍රාස්වාසයට යොමු කරන්න. සිතුවිල්ලකට හිත විසිරුණොත් මගේ හිත දැන් සිතුවිල්ලක තිබෙන්නේ කියන කාරණය දැනගෙන නැවත ආනාපානයට හිත යොමු කරන්න. සමහර විට හුස්ම රැල්ල දීර්ඝව වැටහෙන්න පුළුවන්. එහෙම වුණොත් දීර්ඝ හුස්ම රැල්ලක් බව දැනගන්න. සමහර විට හුස්ම රැල්ල කෙටියට වැටහෙන්න පුළුවන්. එහෙම වුණොත් කෙටි හුස්ම රැල්ලක් බව දැනගන්න. සමහර විට හුස්ම රැල්ල ගොරෝසු හුස්ම රැල්ලක් විදිහට හෝ සියුම් හුස්ම රැල්ලක් විදිහට වැටහෙන්න පුළුවන්. ඒ දැනෙන ආකාරයට දැනුවත් වෙන්න. සමහර විට හුස්ම රැල්ලේ සීතලක් හෝ උණුසුමක් දැනෙන්න පුළුවන්. ඒ අවස්ථාවලදී ඒ ඒ ආකාරයට දැනුවත්ව හුස්ම ගන්න. මේ විදිහට හුස්ම රැල්ලේ විවිධ ලක්ෂණ අපට වැටහෙනවා නම් ඒක හුස්ම රැල්ලෙන් පිටට අපේ හිත යන්න තියෙන අවස්ථාව වළක්ව ගන්න උපකාරයක් වෙනවා. මෙහෙම හුස්ම රැල්ලටම අවධානය යොමු කරගෙන ඉන්නකොට අපට කයට පහසුවක් සැහැල්ලුවක් දැනෙන්න පුළුවන්. මේ විදිහට බොහෝ වේලාවක් ආස්වාස ප්‍රාස්වාසයේ හිත පවත්වන්න උත්සාහවත් වෙන්න. මේ විදිහට හිත අතීතයට විසිරෙන්නෙත් නැතුව අනාගතයට විසිරෙන්නෙත් නැතුව වර්තමාන මොහොතේ මම දැනුවත්ව හුස්ම ගන්නෙක් බවට පත් වෙනවා කියලා දැනුවත්ව හුස්ම ගන්න උත්සාහ කරන්න ඕනේ. කලක් අපි මේ විදිහට හිත පුරුදු පුහුණු කළොත් අපේ හිත අතීතයට විසිරෙන්නෙත් නැතුව අනාගතයට විසිරෙන්නෙත් නැතුව වර්තමාන මොහොතේ මම දැනුවත්ව හුස්ම ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන හැඟීම අපට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි සිහියෙන් හුස්ම ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ විදිහට අපි බොහෝ කාලයක් සිහියෙන් හුස්ම ගන්න හුරුදු පුහුණු කළොත් අපේ අවසන් හුස්ම රැල්ලත් සිහියෙන්ම පිට කරන්න අපට පුළුවන් වේවි. එම නිසා ඔබ සැමගේ අප්‍රමාදය පිණිස මෙම අනුශාසනාව හේතු වාසනා වේවා.